අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් කවුරුත් දන්න පරිදි ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලකට ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපි ප්‍රේමචන්ද්‍ර මහත්මයා ඉල්ලා සිටිමු ලිඛිත ප්‍රශ්න සභාගත කරන විදිහට ඉඩ ලැබෙන පරිදි සභාවෙන් මතුවෙන ප්‍රශ්න වලටත් අපි ආරාධනා කරමු.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 මේක ලොකු කඩයිමක්. භාවනා ජීවිතේ කළ හැක්කක් නම් ඒක ලොකු දෙයක්. ඒක ඇත්තටම මේක ප්‍රශ්නයක් වෙන්න විදියක් නැහැ. ඒක ඇත්තටම යෝගාවචරයට පවා තේරෙනවා. ඒක ජයග්‍රහණයක් කියලා. ප්‍රශ්න තියෙන අපි ඉදිරියට යනකොට ඒ වගේම දැන් ප්‍රේමචිත්‍ර මාත්‍ය අහව විදියට පේනවා. මේක අපි දැනගන්නේ කොහොමද? කොතනදීද මේකට අපි මේරිචි තත්ත්වයටපත් වුණා? නැත්තම් අපි හරි පාරේ ඉන්නවා කියලා දැනගන්න එක ඒ පැත්තෙන් බලන එක මම හිතන්නේ වඩා හොඳයි ප්‍රශ්න දිහා. ඒ මොකද මේ தත්වෙට ඇවිල්ලත් මේක ප්‍රශ්නයක් වෙලා තියෙනවා නම් තාම මොරලා නැහැ. මේ தත්වෙට ඇවිල්ලත් තාම කුතුහලෙ ඉතුරුලා තියෙනවා නම් තාම මේ தත්වෙට ගැළපිලා නැහැ මනස. මේ தත්වෙට තව හුරු වෙලා නැහැ මනස. මේ தත්වෙ තව වශී කරලා නැහැ. ඒ නිසා යෝගාවචරය කොයි වෙලාවක හරි මේක ස්වභාවයේ බවත් මේකට ඕන වෙලාවක යන්න එන්න නැත්නම් වෙනදට වැඩිය පහසුවෙන් යන්න එන තත්වයකට ගිහිල්ලා මේකේ ඉඳීම පවා මේකට පත්වීම පවා ලොකු දෙයක් කියලා ඒකේ කියලා පැමිණෙන තැන තමයි මේකේ හිටියත් මේක ඉස්සලා තිබුණේ කෙලෙස් සහිත தත්ත්ව දෙකටම සමහිත එනකන් යනවා. ඒක ටිකක් මේ කොට ඉඳලා හිතා ගන්න අමාරු දෙයක්. මෙච්චර අමාරුවෙන් උපයාගත්ත මේ නික්ලේශී தත්වයත් හිත කෙලෙසිච්ච தත්වයයි දෙකම හිතමයි. ප්‍රතිපදාව හරි ගිහිල්ලා ගියා මේකට යන්න පුළුවන් නැත්නම් මෙතන තියෙනවා මේ කෙලෙස් සහිත తত্ত্বය හොඳ නෑ මේ කෙලෙස් රහිත తত্ত্বය හොඳයි කියලා වගේ හිත තාම වර්ග ભેදයකට පංගු peerුවකට යන තාකල් තාම යෝගාචරය ඊගා මට්ටමට යන්න සුදුසු නෑ නිසා මේක ලැබුණට පස්සේ ඒක තිබුණත් මේක තිබුණත් දෙකම එකයි මේකෙන්දලා මේකට යන්න පුළුවන් ඕන වෙලාවක ඒ කෙලසිච්ච தത്വෙට එහෙම නැත්නම් අරමුණු වලින් බාධා තියෙන එතන ලාභ මෙතෙන්ට එන්න පුළුවන්. අන්නේ දෙක පිළිබඳව යෝගාවචරයට සෑහෙන විශ්වාසයක් එනකන් යෝගාචරය මේක සිද්ධි කරන්න ඕනේ. යම් හේයකින් ඒ විදිහට මේ ඇතිවිච්ච ප්‍රීති සුඛ කියලා නම් ওই தත්තර කියනට වැඩිය මේ අරමුණ කීකරු කරගත්ත தත්තර යන්න පුළුවන් නම් ඒ தත්තේ යෝගාවචරය වශී කරගත්තයි කියලා හිතමු මේ ඍචි தත්තර ගියා නම් ඒ යෝගාවචරයට තේරෙන පටන් අර ගන්නවා මෙතන රූප ධර්මයන්ගේ ගෙවි යාම සිද්ධ වෙලා අරූප අවස්ථාවක් ආකාශ අවස්ථාවක් බුද්ධ විඳට පිටිපස්සේ තියෙන විඥානයේ තාම රූප අරූප දෙක දෙකට බෙදලා සැකයක් ඇති කරන මට්ටමට අවස්ථාවේ ප්‍රයෝජන ගන්නවා. මේ දෙක අතර වෙනසක් ඇති කරලා විමසුන් නුවණක් ඇති කරන මට්ටමට විඥානයේ පිටිපස්සේ තියෙන හොල්මන් කරනවා. ඒක යෝගාවචරයට තේරෙන්නේ මේ මෙච්චරක් තැනකට ගිහිල්ලත් තාම කුතුහලයක් ඇති කරන්නේයි. තාම විමසුණුණක් ඇති කරන්නේයි. එහෙනම් මේ ඇති කරගත්ත ආකාශ අවස්ථාවට වඩා රූපේ අභව්‍ය නැස්චාත් අවස්ථාවට වඩා නාස්තික ප්‍රඥප්තියට වඩා පිටිපස්සේ ඉන්න විඥානය මේකෙන් ආයත් වාසියක් ගන්න හදනවා.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 අන්න ඉතින් එතකොට තමයි තේරෙන්නේ මේ විඥානයේ තියෙන මේ දෙකට බෙදලා ආණ්ඩු කරන ගතිය. එකිනෙකට ප්‍රත්‍යুৎপন্ন වෙන දේවල් දෙකක් කියලා වෙන් කරලා ඒ දෙක ගැටුම හරහා මෙයා අතිරික ලාභ ලබනවා. අන්නේ විඥානයේ තියෙන ප්‍රෝඩාව තේරෙන්නේ එයා තිබුණත් එකයි මෙයා තිබුණත් එකයි කියලා ඒ දෙක වශී වෙනකන් ඒ දෙක සමබරපත්වයකට එනකන් ගියාට පස්සේ තේනවා මේ ලැබපු ආකාශය මේ ලැබපු රූප ධර්මයන්ගේ ආස්තික ප්‍රඥප්තිය ඉක්මොල්ලම මේ නාස්තික ප්‍රඥප්තියට වඩා සියුම් විඥානයේ තියෙන ප්‍රෝඩාව.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 එදින්දා ජීවිතෙත් ගන්න පුළුවන්. මේ සීසන් කරනකොට වෙන එක තමයි ඉස්සර එහෙම නෙවෙයි. භාවනා මධ්‍යස්ථානක්ම තියෙන්න ඕනේ, නිස්සද්දම තියෙන්න ඕනේ. নানা ආකාර නීති ඕනේ අර විවේක තණ්ඩ ඒකට ගියාට පස්සේ දැන් කොහෙද යන්නේ කියලා හදනවා. කියන්නේ මේ දෙක එක වෙනකම් භාවනා කරපන් ඕක සක්මනේදිත් ඔච්චර ගැඹුරට රැතුණාට තේරෙන.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 ඒකට අපි නීවරණ කියමුකෝ. ඊට පස්සේ නීවරණයටපත් කරන ආනපාන ගන්න. රූප ධර්මස්ථානයක් ඉස්සරහට ගන්නවා. අපි රූප කර්මස්ථානයේ තියෙන හැම චිත්තක්ෂණයකම නිවරණ නැහැ. නමුත් ඒක ඉන්න දෙන්නේ නැහැ. නිවරණ ඇවිල්ලා අපට කරදර කරනවා. අපි චිත්තක්ෂණ 2 3 4 ඉන්නකොට අපිට තේරෙනවා අර නිවරණ බලපෑම අඩු වෙනවා කියලා.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 අතෙන්ද ගියාට පස්සේ පොඩ්ඩක් පුඹලා පෙන්නනවා. පුඹුවන් කනවා. කාලයකට පස්සේ කන්න හම්බෙන්නේ. ඉන් කෑවට පස්සේ ඒ තරමට වමනේ ගිහිල්ලා බඩේ ගිහිල්ලා කක්කා වෙලා තුන් හතර සැරයක් ඕක කරනවා. ඒ නිසා රූප සංඥා අවස්ථාවේදී මේ එක එකනා භාවනා ක්‍රම හදනවා. එක එකන එක එක নানা ප්‍රකාර මත ප්‍රකාශ කරන ඇත්තටම අවංක ඇත්තටම මේ දක්ෂ මිනිස්සු වැඩේ කරන්නේ. මොකද එතෙන් යනවා කියන්නේ සෙල්ලමක් නෙවෙයි. කාමයේ ගෙවන් කළා කාම සංඥා ගෙවන් කළා රූපයේ ගෙවන් කළා රූප සංඥාවේදී දෙන දේ ඇල්ලුවයි කිව්වට පස්සේ ඒ මිනිස්සයා සාසනෙට ලොකු පාඩුවක්. මචං මේ පොඩ්ඩ ඇල්ලුවනම් සාසනෙට වටිනා මිනිහෙක් වෙන්න තියෙද්දි ඒ මනස මගදී ඒ කියන්නේ කටුකුරුන්දේ ඥානන් සෝංශ කියනවා කෝච්චි පෙට්ටිය හදලා තියෙන්නේ ගමන් කරන්නනේ. අනුරාධපුර පැත්තේ කරන්නේ කෝච්චි පෙට්ටිය යන පැත්තක තියලා ස්ටේෂන් එකක් කරගන්න. ඒක ඉඳලා යන කට්ටියට ටිකට් දෙන්න පටන් ගන්නවා. ස්ටේෂනරි වෙන්න පටන් ගන්නවා කොම්පාර්ට්මන්ට් එකේ. ඉතින් ওই ඉන්න භාවනාකාර ඔක්කොම ඇත්තටම සෑහෙන දුර ගිය මිනිස්සු. ඒගොල්ලෝ හිතනවා කට්ටියට උගන්වන්න එක ලේසියි දැන්. හැබැයි යා දන්නවා කට්ටියට උගන්වන්න පෙට්ටිය ගන්න ඕනේ කෝච්චි රේල් පිල් දෙකෙන් ගොඩට. යන කට්ටියට ටික දෙදී ඉන්නවා. ඉතින් මේ සෙල්ලම් හතරක් පහක් පෙන්නට පස්සේ තමයි පළවෙනි මාර්ග ඥානය හම් වෙන්නේ. ඒ නිසා මේවට විදර්ශනා උපක්‍රේෂ කියනවා. ඒ උපක්‍රේෂ plan 10ක් අපේ විසුද්ධි මාර්ග පොතේ අඳුරගෙන තියෙනවා.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 මෙන්න මේ වයරක මාරුනොත් මෙන්න මේ විදිහට දඟලයි. ගෝලියෝ මේ මේ පාටට ඉඳී. මේ වයරක මාරුනොත් මේ විදිහට කියයි. මේකට මේ මේ ගෝලියෝ වටවේ. 10ක් පෙන්නලා තියෙනවා. ඒකේ දීලා තියෙන විස්තර හරියට හිතෙනවා කවදාකවත් හිතලා ලියන්න බෑ ඒක කියලා. ඒ තරම්ම සජීවීව ලියලා තියෙනවා. ඊට පස්සේ සංස්කාර වරද්දාගත්තට පස්සේ නිර්මාණශීලීත්වය. ඒ විඥානේ වරද්දාගත්තට පස්සේ අමාරුම තැන තමයි මේ සංඥා වරද්දාගත්ත තැන. සංඥා විපල්ලාස. ඉතින් ඒක කියවට පස්සේ මම මං කිව්වේ ඇත්තටම ඕක්ලන්ඩ් පන්සලේ ඉඳද්දි මං දැනගෙන හිටියා ඒක. ඕක්ලන්ඩ් පන්සලේ ඉඳද්දි මට ඉඳ නැති නිසා අර ඒ අධ්‍යාපනය කරන හාමුදුරනේ කාමරේ දුන්නා.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 ක්වොන්ටම් ෆිසික්ස් කියන්නේ අයිසෙක් නිව්ටන් දන්නේ නැහැ. එතකොට අයින්ස්ටයින් කාගෙන් දහන්නේ? ඒ කට්ටිය කියනවා ක්වොන්ටම් එකක් කියවන්නේ කියලා. ඒකේ තියෙන ඔක්කොම මේ මිස්ටික්ස් වැඩ කරන හැටි. ඉතින් මේ පොත තිබුණ නිසා කියෙව්වා මගේ නරකට දන්න හොඳට දන්න පොතේ පිටිපස්සේ ඉඳලා ඉස්සරහට කියෙව්වේ. පිටිපස්සේ ලියලා තියෙනවා භාවනාත ගමනදී හම් වෙන යක්කු 50 දෙනා කියලා. ඉතින් රූප පිළිබඳ සහ වේදනා පිළිබඳ ටික ඇත්තටම අපේ විසුද්ධි මාර්ගේ තියෙනවා. එතන 20ක් මේකේ තියෙනවා 10ක් තියෙනවා. සංඥා ගැන කියවනකොට මට මතක් වුණා මේ පොතේ සිංහල එක මම කියවලා තියෙනවා. ගුණපාල ධර්මශ්‍රී මහත්තයා පරිවර්තකතුමෝ මොන තාලෙන්වත් ඒ වචන ගලපන්න බෑ. ඒ නිසා මම ඒ කිව්වේ නෑ. ඉංග්‍රීසියෙන් කියනකොට තේරෙනවා මේක වෙන හැටි. ඒ සංඥා විපල්ලාස ඇති වුණාට පස්සේ ඒ මිනිස්සයා කියන බොරුව ගෝලයෝ තුන් හතර දෙනෙක් පිළිගන්නවා. පිළිගත්තට පස්සේ ඒ ගෝලයෝ විසින් මෙයා වන්දනවා.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 විපල්ලාස වැඩි වෙන මට්ටමට ආනපාන මත ආනපාන ඵලයන්. විපල්ලාස දිගේ යන්න එපා. විපල්ලාස නැහැ ඔබ ඒක යටපත් කරන්න යන්න පුළුවන් නම් ආනපනෙත් තුනී වෙනවා. අර රූප සංඥා තුනී වෙලා ඇත්තටම කියනවා නම් මේක මම හිතන්නේ මේගොල්ල ගොඩක් කැමති වෙයි. ගිගි අතාරින්න කියන්නේ ඔන්න ඔතන.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 මං කියන නිසා මේ කියන විදියට ගිහියන්ට නිවන් දකින්න බෑ කියන එක නෙමෙයි මම මේ කියන්නේ. ගිහියෙක් නිවන් දැක්කනම් ඒ ගිහියගේ හැසිරීම වෙනසක් ඇති වෙනවා. සාමාන්‍ය විදියට යගේ පැවතුම් නැවතුම් වෙන්නේ වෙනසක් ඇති වෙනවා. අන්න ඒ ටික වෙනකන් අපි කොච්චර දැඟලුවත් හරියන්නේ ඒකට සෑහෙන කාලයක් ගන්න.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 මොකද ඒගොල්ලෝ එන්නේ බොහොම එච්චරම බලවත්නත් නෙවෙයිනේ. අපි ඒක ඔව් කියපු ගමන් එයාට පණේනවා. අපි ඒකත් එක්ක හැප්පෙන්න ගිය ගමන් පණේනවා. අපි ඒක ආවට දැක්කට නොදැක්කා වගේ ඇහුණට නැහැ වගේ හිටියොත් එව්වට වැවෙන්න බෑ. අපේ මේ ප්‍රතික්‍රියා නොකරන ආකල්ප මත වැවෙන්න බෑ.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 හැම කෙනාම ඇවිල්ලා එයාගේම නාබැටේට මේ අපි මේ මේ යමම් මරෙම් මචං මහමුදේ නාන්න යන්නේ ඔක්කොමලා යෝජනා කරනවා. ආමන්ත්‍රණා හෝති සහාය මැජ්ජේ. පිරිසක් එක්ක ඉන්නවනම් ආමන්ත්‍රණ තියෙනවා. යෝජනා තියෙනවා. දුන්නට මොකද නෑ වුණා වගේ ඉන්නවා. මයිලකට නියෝජන වලට මම කියන බරපතලම යෝජනාවක් ආවොත් විවාහ යෝජනාවක් ආවත් දවස් දෙකක් බුදියන ඉඳලා තුන්වෙනි දවසේ උදේට එන එක කියන්නම් කියලා. ඉතින් ලව් කරන කට්ටිය ඕකට කැමති නෑනේ. ලව් කරන කට්ටිය ප්‍රශ්න උද්දීපනය කළා දැවෙන ප්‍රශ්නයක් බාටපත් කරන්නේ ලව් කියන්නේ උලව්වත්නේ. මං කියන්නේ ඇත්තටම මේක විනිශ්චය කරන දවස් දෙකක් මේකත් එක බුදියගෙන තුන්වෙනි දවසේ උදේට එන එක මම කියන්නම් කියලා. තුන්වෙනි දවසේ එනකොට අරුගේ પરම්පරාවම ඉවරයි. ප්‍රශ්න කරොත් මිනිහත් නැහැ, යෝජනා කරොත් මිනිසුත් නැහැ. මොකද හැම කෙනාටම ඕනේ දැවෙන ප්‍රශ්නයක්පත් කරගන්න. ඉතින් මේකෙන් මෙත දැවෙන ප්‍රශ්නෙට නිකම්ම කූල් වෙන්න පටන් ගන්නවා. ගහලල්ල. මොනවා කිව්වත් ගහලල්ල. ඉතින් මේ මිනිස්සු කියන්නේ නිස්සාරණ වලට ඕනම කෙනෙක් ඒකට කියන්නේ ධම්ම ජෝහර මොනවා කිව්වත් වැඩක් නැහැ. බීටි ඇලියට වේනා ගහනවා වගේ මොනවා කිව්වත් ගණන් ගන්නෑ කියනවා. ඉතින් ඒ නිසා ඒගොල්ලන්ගේ තියෙන ඒගොල්ලෝ ගන්නවා. ඉතින් මං කියනවා තෝවි කාගෙන් කෑවත් ගන්න මට අප්පා කියනවනම් ඕන දැනකින් කාපම් මට ප්‍රශ්න නැහැ. මම නෙල්ලින් තරනේ ලොක්කා කොහොම කරන්නේ? ප්‍රශ්න තියෙනවා විසඳනවා උත්තර දෙනවා. හරි ගියේ නැත්තම් ගිල නැද්දකින් කියලා බයින. හරි ගියාට පස්සේ හොඳයි කියනවා කොහොමද මම ලොක්කා. ඉතින් මට ප්‍රශ්න නැහැ. ඒක නිසා මෙතන ඔය ඔය කියන මේ ප්‍රධාන ගොරෝසු දේවල් අයින් වුණාට පස්සේ කාමයේ කාම සංඥා අයින් වෙලා රූපේ සිවුණාට පස්සේ හරියට තියෙන්නේ මේ මායාකාරී ලෝකයක්. මිරිඟුවක්, හීන ලෝකයක්. අන්නේ හීන ලෝකෙදී පෞරුෂත්වය එතනින් ගියාම ලෑස්ති වෙලා යන ගතිය අත්තරජ ප්‍රමාණයක් අතේ තියෙන එක ඌ වෙනදන්න පහකට වැඩක් නැති වැඩ. ඒ ටිකෙන් විතරයි පණෙන්නේ. මොකද එකක්වත් කොන්දපණ නැතිවන්නේ. ඒකකටවත් ඒ ඔක්කොම ගැරන්ටි හැවවන්නේ. හැබැයි මම යටපත් වෙච්චි ගමන් පුම්බගෙන එනවා නයිපෙන දාගෙන ඔක්කොටම කියනවා මම දන්නවා. දැකලා තියෙනවා. ඕ මම ලෑස්තිලා ආවේ. ප්‍රශ්නයක් නැහැ. පොඩ්ඩක්ම ඉවසගෙන ඉන්නකෝ කියනකොට ඒවයිම ඇටි හැලෙන්න පටන් ගන්නවා. ඉතින් එතන මේ ටෙක්නිකල් රයිටින් ලියන්න හරි උපදෙස් දෙන්න බෑ. සාකච්ඡා හොඳයි. සාකච්ඡා කරානේ කොමියුනිකේට් වෙන්නේ නැහැ. මේ මැචියුරිටි එක නැති එක්කනට. ඒ නිසා ඒක ලිව්වට පස්සේ ඒක අනිත් කෙනාට තියෙන ග්‍රීක භාෂාවෙන් ලිව්වා වගේ.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 ඇත්තනේ කතාව. දැන් ආපු අපේ ආපු කට්ටිය රහතන් වහන්සේලා උන්දලා කටපාඩම් කරගෙන ආවා. අටුවාචාරින් වහන්සේලා පැහෙන්න හදන මේව ලියන්න. හැබැයි භාවනා කරන්නේ නැතුව. ඉතින් විහිං නුසුදුසු වෙනවනේ. විහිං නුසුදුසු වෙනවා. හැබැයි ලියලා තියෙන එකේ ඒ පොටෙන්ෂල් එක තියෙනවා. පාලි දන්නවා නම් භාවනා කරනවා නම් මහාන ජීවිතය ගත කරන පොටෙන්ෂල් එක තියෙනවා. ඉතින් මගේ ජීවිතේට මට වාසනාව උනේ කටුකුරුනේ ඥානන් සාචේ මාතර ඥානාරාම ස්වාමීන් වහන්සේ ওই බුදුමින්න ස්වාමීන්සලා මේවා දකිනකොට උන්වහන්සේලා ජීවිත අර්ථකථනය දෙනවා. හැබැයි කාටවත් තේරෙන්නේ නැහැ. කාටවත් හිතෙන්නේත් නැහැ කොහොමද මේකේ මේක ගත්තේ කියලා. ඒ හේතුව යැත්තු වෙනකොට කැප කරලා.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 අද අපි මේ වගේ කිට්ටුවට ගියයි කියලා මේ කාම කාම සංඥා තියෙනකන් හිත හරි අවදි. ඒක ඕන තැනක බලන කානිවල් එකට ගියාම ලාස් වේගාස් ගියාම මිනිස්සුගේ පුදුම පිපිච්ච ගතියක් පුදුම මිනිස්සු නිකන් රැස් වේදන ගතියකට එනවා. මොකද කාමේ සහ කාම සංඥා උද්දීපන වුණාට පස්සේ හැම ඇඩ්‍රිනලින්ම සෛලයක්ම විටමින්ම ඔක්කොම එළියට එනවා.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 දැන් මේක හුරු වුණාට පස්සේ මට කාමයේ සහ කාම සංඥාව රූප කර්මත්තාන මගේ අයින් කරන්න පුළුවන්. රූප රූප කර්මත්තානත් මට නතු කර ගැනීම මට දැන් සුළු වේලාවකින් කරන්න පුළුවන් කියලා කියන්නේ ඉඳගෙන වාඩි වෙච්ච ගාම ආනපාන හිත යනවා. ආනපාන දෙක තුනක් බලනකොටම තැම්පත් වෙන්න පටන් ගන්නකොට අර සිලිලාරය කියලා එකක් තියෙනවනේ.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 මේ අනාකූල ප්‍රවාහය විඥාණයට පෙන්වන්න බෑ. මොකද ඒක ඒකාකාරයි. ඒක හරි ඒකාකාරයි කියලා පෙන්නනවා මෙයා. නීරසයි කියලා පෙන්වන නිසා හිතට මේ කර්මාන්තශීලී හිතට දැන් දීප වැඩ ඉවරයි. එතකොට ප්‍රතිපදාව දක්ෂ නිසා අලුතෙන් කෙලස උපදින්නෙත් නැහැ. ඒතර විඥාණයට සිද්ධ වෙනවා ක්‍රාෆ්ට්මන්ෂිප් දාන්න එහෙම නැත්නම් මැජික් කරන්න එහෙම නැත්නම් හිත සම්පූර්ණයෙන්ම හිරිවටලා නින්දට වටනවා එහෙම නැත්නම් සම්පූර්ණයෙන් අවශ්‍යම. ඒකේ හිරිවටලා පැත්තකට දාන එකත් නින්දක් වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. අපි විඥානේ කියන්න හදනවා මේ වැඩේ මේ මිනිහට වැඩක් නැත්තම් මනස නිදා ගන්න. ඒ නිසා මොකක් හරි වැඩක් දීපන් කියලා. ඉතින් අපිට පුළුවන් නෑ වැඩ දෙන්නෙත් නෑ. නින්දද නැද්ද කියලාත් අපි බලනවා කියන එකටයි මම මේ ගෙනියන්න හදන්නේ. එහෙම නැත්තම් විඥානේ අර විදියට මේ රූප සංඥාම වනවා සමහරලාට භූත සද්දා එන්න පටන් ගන්නවා අතපය නලියන්න පටන් අර ගන්නවා ඒ ඕනම විදිහකට වෙන්න පුළුවන්. රූප, ශබ්ද, ගන්ධ, රස මොන හරි මවන්න පුළුවන්. එහෙම නැතිවීම තමයි නිදිමත කියලා කියන්නේ. ඒ නිදිමතත් ඊ අපි මතක් කරගත්ත විදිහට යන්නේ නින්දට යන්නේ දැක දැක දන දන වගේ.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 ඉතින් මනස සල්ලි වැඩි වෙන්න වැඩි වෙන දුකේ ඉන්නේ. නමුත් මට්ටමකට වේදන් හම්බ කරන මනසයාට වේදන් කරන්න වෙලාවක් තියෙනවනම් ඒ සල්ලි වල අර්ථයක් තියෙනවා. ධන වෙන්න උනත් යොදන්න පුළුවන්. මේ වගේ තමයි මේක හම්බ කරාට මේකට එළඹ වාසය කරනවා කියන එක බටහිර මේ ක්‍රමයට කියන්නේ මෙතෙන්ට එනකන් සයන්ස් එකක් තියෙනවා.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 ඒ මේ වැඩ යන වැඩේට මේ යා මේ උද්‍යෝග උප මොනවද ඒවට කියන්නේ මේ අවුල් කරනවා උද්ඝෝෂණ කරනවා ඔබ උද්ඝෝෂණ කරම මම බලනවා මේ ඇතුළට මේ විවේක ස්ථානයට ගියාට පස්සේ ඒක නිින්දක් කියලා නම් වණන් දාගෙන යන පාර එන පාර බලන්නේ නැතුව සැක උපදවනවාද නැත්නම් මේක කෙලෙස් නැති තැනක් යන්නේන පාර මට දාන්නෝ මම මේකට අවදි වෙනවා කියලා ඉදිරියට යන තැනක් බාටපත් කරගන්න යෝගාවචරය තුළ බොහෝම සියුම් එහෙම නැත්නම් බොහෝ තීක්ෂණ ප්‍රඥාවක් අවශ්‍ය වෙනවා මේකට යන්න.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 නමුත් දැන් ඊගාවට පස්සේ තේරෙනවා නම් Tamanට මේ හිතවිල්ලේ ඉඳලා නින්දේ ඉඳලා ආය මූල කර්මත්තාන්ට අවදි වෙනවා නම් ඒක සතුට වෙන්න කාරණාවනේ. අන්න උතන තමයි යෝගාවචරයා සිද්ධියේ පසුපැත්ත පැත්තයි ආපහු වෙන පැත්ත බලන්න දන්නවනේ ඒක සතුට කාරණාවක්. සිද්ධිය පාලනේ ගිලින පැත්ත බැලුවොත් පශ්චාත්තාපයට කාරණාව පුතඥය බලන්නේ පිළිහෙන පැත්ත ආර්යයන් වහන්සේ බලන්නේ ආපහු එන පැත්ත. එන පැත්ත බලපු ගමන් පේන්න පටන් අර ගන්නවා කොච්චර නන්නත් ආරුණත් ආපහු වෙන්නේ නික්ෂේම භූමියකට. අබේ තැනකට. ඒක මම කරන එක නෙවෙයි. ඒකටයි කියන්නේ power of thinking without thinking කියලා. ඒක මට මෙතෙක්කල් බයලජ්ජාව නිසා මම කරපු භාවනාව නිසා මට ලැබෙන දෙයක් තමයි වැරදිලා ඉනවා කියලා දැනගත්ත ගමන් මනුස්සයට අග්ගාලා එනවා ക്ഷേම භූමියට. ආම්දරණේ ඔය தත්ත්වය ඇති වෙන්නේ කෙලෙස් අඩුපුත්කලින් නෑ. ඕනම ගැන අයිසෙක් නිව්ටන් වෙච්ච එකත් විස්තර කරන්නේ කොහොම. ලෝකේ ඕනම මේ නව නිර්මාණ විද්‍යානුකූලව අලුත් ඒව හොයාගත්ත හැම කෙනාම ඒ power of thinking without thinking හරහා තමයි genius වෙලා තියෙන්නේ. ඒක කෙලෙස් පිළිබඳ ප්‍රශ්නයක් නෙවෙයි මේක කියන්නේ natural selection කියලා. මනුස්සයා තුල තියෙනවා දී ඇති වෙලාවේ options රාශියක්. එහෙම නැත්නම් විකල්ප රාශියක්. ඒ වඩාත්ම දක්ෂයකට යන්නේක selection එකේ ප්‍රශ්නයක් මිසක් option වැඩි ගාණක් නෑ මේක. කාටත් හැම කෙනාටම සමාන potential එකක් තියෙනවා. අපි පුරුදු තැනට යන්නේ කක්ක ගොඩටම. ඒකට කරන්න දෙයක් නෑ. ඒකේ ඒකත් ඒකලෙලා අඬන්නත් එපා. උඹ නිල්ලකට කන්නේ. කවුරුත් උණියන් කෙරුවයි කියලා හෝ ਸਰබලදාරි දෙවියන් වහන්සේ කියන්නේ නිකන් බයිලා. උඹමයි ඊළඟන කන්නේ ඊළඟන කන්න ඕකපයි ඉතින් ප්‍රශ්නයක් නැහැ. එයාට කියන්න පුළුවන් ඕක විතරක් නෙවෙයි මනුස්සයාට තියෙන ඕනෙම වෙලාවක විකල්ප. ඇයි මේ විකල්ප ගන්න නැතුව මේකම කාලා ඒ මන්දියට ඒකටත් බැනලා මේ මාවත් කෙලසුවයි කියලා අර අහල පහලින් මිනිසුන්ට බැන බැන මේ කරන විකාරය වෙනුවට වෙන එකට යන්න පුළුවන්. ඒ යන්න ගියාට පස්සේ විකල්ප වල තියෙන හුඟක් හොඳ තැන්. බුදු වෙන්න පුළුවන් තැන් තියෙනවා. පතේ බුදු වෙන්න පුළුවන් තැන් තියෙනවා. රහත් වෙන්න පුළුවන් තැන් තියෙනවා. ඕන තැනකට යන්න. අපි ඒව එකක්වත් බලන්නේ අර පුරුද්දට. මම කියන්නේ ටෙලිවිෂන් එකේ channel 6ක් තියෙනවා කියලා දැන් නම් channel 6ක් තියෙන ටෙලිවිෂන් අල්ලන්න හම්බ වෙන්නේ නැහැ. මොකද දැන් 600ක් විතර තියෙනවනේ. ඕකේ කුණුහරුප පෙන්නන එකම බලනවා. හොඳට බල්ලා පත්‍රයට වල දාන දැන් මේ අධ්‍යක්ෂකරු හරි කුපාඩියෝ අපා. මේක රංගපාන නිලියෝ හරිම කඩප්පුලියෝ. බලන කුණු හරපමණ වෙන්නේ නැහැ ඇයි වදී ඔක ඕෆ් කරන්න තිබුණානේ. එහෙනම් වෙන channel එකට යන්න තිබ්බනේ.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 බෑ ඒකට ඇල්ලුවාට පස්සේ ඒකට ඒ යන ආකර්ෂණය අනික් සියල්ලම කළා දානවා. මේ power of thinking without thinking කියන එක දන්නවද? මනුස්සයා කාටත් තියෙන මේක endowment එකයි ඒක gift එකක්. ඒ සම්ප්‍රදාන කුල මනුස්සයා කවදාකවත් වටපිට බලන්නේ නැහැ. එයා බලන්නේ අර blinkers දාගත්ත එක විතරයි. ඒක ලියලා ඒකත් එක්ක රණ්ඩු. ඒකත් එක පුදුම නඩු කියනවා. ඉතින් අනේ කියලා හිතෙනවා. සෝරි කියලා හිතනවා. ඇයි වදේ මෙච්චර මේ දේවල් තියදී ඇයි මේකම තෝරගන්නේ? ඉතින් ඒක නිසා මේ power of thinking without thinking කියන the blink කියන පොත මට පත්මසිරි පුද්ගලික පොත දුන්නා මේක කියවලා බලපන් කියලා. ඉතින් කියනකොටම මම කිව්වා සර්වඥාන්ස මේක පැහැදිලිවම දේශනා කරලා තියෙනවා. අපේ කර්මානුරූපව අපි ඒක අල්ලගෙන ඒකේ බැඳීගෙන ඒකත් එක්ක රණ්ඩු කර කර හිටියට manussත්වය කියලා කියන හිතේ ගොඩක් බලල් එකක්. නිකන් හිතනද ਸਰවචනසේ දේශනා කරලා තිනවා මේ අසංයෝග විయోగ පරියාය සූත්‍රය කියලා.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 පිටිමියෙක් ගාව තිනවා පිටිමිය ආකල්ප පිටිමිය ඇඳුම් පිටිමිය ආයිත්තම් පිටිමිය කටහඬ එයා ඒක මම අපෙන්නට හදනවා කියන්නේම ස්ත්‍රියක් බලාපොරොත්තු වෙන. ඉතින් සංයෝගයෙන් කෙලවරක් වෙන්නේ නැහැ. නමුත් මේ මනසේ දෙන්නේ ජීවත් වෙනවා. ගෑනු මනසෙත් පිරිමි ගතියක් තියෙනවා. පිරිමි මනසෙත් ගෑනු ගතියක් තියෙනවා. ඉතින් ඒක බලනකොට රණ්ඩු කරන්න දෙයක් නැහැ. මේක උද්‍යප්පේ ඥාණයෙන් එහාට ගියාට පස්සේ මතුවෙන හැමදේම නැති වෙනවා කිව්වට පස්සේ ඔතනින් එහාට ආය ගන්න පිරිමකමක් ඉතුරු වෙන්න බෑ. ඉතුරු වුණා නම් ඩෙන්ටිෆිකේෂන් එකක් ඉතුරු වුණා නම් ඥාණය මෝඩලා නැහැ. ඉතින් මේකේ ඉඳගෙන ඒ මැදියට ගෑනුගේ අයිතිවාසිකම් සඳහා සමිති පිටවන හටම් කරනවා කිව්වහම මොකද්ද මේ? නිවනට කොච්චර විරුද්ධ වෙනවද? අපිට බලන්න තියෙන උඹ ඇත්ත උඹ ඉපදිලා තියෙන ස්ත්‍රීලිංගයක් සහිතව තමයි උඹට ওই ස්ත්‍රී ආකල්ප තියෙන එක හරි පුරුෂයෙකුට ඉපදිලා පුරුෂලිංග ඕක මාරු වෙන්නත් පුළුවන් ට්‍රාන්ස්වෙස්ටයිටිස් වලින් මාරු කරන්නත් පුළුවන් ඉන්ජෙක්ෂන් දීලා කරන්නත් පුළුවන් ඉතින් මේ කල්ලාන රණ්ඩු කරන එක නෙවෙයි මේක ඉක්මවන්න බලපන් ඉක්මවන්න බෑ ඒක නිසා මොන හරි ප්‍රොෆෙෂන් එකක් කියලා කියන්නේ ඒ මනුස්සයාගේ මොළේ නරක කරන වැඩක් නේ PhD කියලා කියන්නේ permanent head damage කියලා කියන්නේ ඒක හදන්න බෑ අය. ඒකට තියලා නේ ගැහුවා. මම මේ ළඟට යන්න කියලා බේරුනේ. මම බුරුමෙන්ට ලැවිලා ගිහිල්ලා බික්කු බෝධිට කතා කරලා ගියා ස්වාමීන් වහන්සේ BPS එකේ මේ PhD දෙනවලු මට ආසයි ගිහිල්ලා බුරුම ඉතිහාසය පිළිබඳ PhD කරන බුදු ෆුල් යත ගහගත්තා බුදු අම්මේ මේ උඹට මොකද වෙලා තියෙන්නේ පිස්සු කතා කරන ඔන්නක මොකුත් උන්නේ නැහැ ත්‍රිපිටකය දන්න හාමුදුරුවෝ කෙනෙක් ගාඩ ගිහිල්ලා පුත් ත්‍රිපිටකය ඉගෙන ගනින් කිව්වා permanent damage අපිට මේ මුළු සමාජෙම කරන්නේ අපි කුරුසයකට තියලා එනයක් ගන්නවා.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 ඒතකොට සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් මැරිලා. දැන් සයිකියාට්‍රික් කෙනෙක් වෙන්නත් පිස්සුවක් තියෙන මේ. බුදුරජාණන්තික සබ්බේ පුතුජන උම්මත්තක. අර තමන්ගේ මේ මමය මේ මගේ රුචිය මේ මගේ බනාපි කියලා ඇල්ලුවා නම් එයාට සාමාන්‍ය මානවයිතිවාසිකමක් තියෙනවා ඇත්තටම අල්ලන්නේ. අල්ලපුවම අහුවෙන්නත් තියෙනවා. සමාජෙත් කැමති අම්මත් තාත්තත් කැමති හැමිනියම කැමති. අල්ලපු එකනේ අහුවෙන්නේ. බුදුරජාණන්සේ කියනවා උඹට ඒකට මේ මනුස්සකම නැති වෙනවා. උඹේ ප්‍රොෆෙෂන් එක අල්ලනවා. මේ ඔක්කොම පොදු මනුස්සකමට ගිහිලා කතා කරුවා නම් උඹට මේ වෙලාවේ ඔය මේ නාටකෙම උඹට තියෙන රජ්ජුරුවන් අදින්න. මට තියෙන්නේ දොරටු පාලයට අඳින්න. ඉතින් අපේ භූමිකාව දන්නවනේ ඉතින් ඇඳුම් ගැලෙකට පස්සෙත් නු රජ වෙන්න පුළුවන් දෙන්න පුළුවන්. දැන් නාඩගම ඉවර වෙලා පාර බැලලා බස් එකේ ටිකට් එක යන ගමන් ඌ කිව්වොත් එම්බ සීට් එකක් හම්බුනොත් මට දෙන්න ඕනේ මොකද රජාට ඇඳේ කියලා. ඉතින් ඒක නෙමෙයි වෙලා තියෙන්නේ. උඹ නාටකමේ රජාට ඇඳේ. මම ඇඳේ රජාට උඹ උඹ ඇඳේ ගේට් මොකද්ද දොරටුපාලයට ඒ නිසා සීට් එකක් හම්ම මට දෙන්න ඕන උඹ හිටගෙන ඉන්න ඕන කියලා. ඒකට කියන්නේ යකෝ මේ නාටකමක් ඒ ඒ ඇඳපු එක. දැන් මේ ඔක්කොම ඇඳලා නෙන්නේ. ගලවන්නේ නැහැ. ඉතින් අර power of thinking without thinking කියනකොට එයා ඩක්කාලා manussකමට එනවා. එයා අඳින අනිවාර්යයෙන්ම ඇඳලා ඉන්නේ. මනුස්සකම ඉන්නවා. යාකෝ ඌටත් උන්ට නම් මෙතෙන්ට එන්න පුළුවන්. මට එතෙන්ට යන්න පුළුවන් මේ මනුස්සකම කියන්නේ වගේ ලොකු වේදිකාවක් කියලා දන්නවනම් අපි අතර තාරාතිරම් තිබුණාට ප්‍රශ්නයක් ඔක සීරියස් ගන්න එපා. උච්චරම අඳින්න එපා. ඉතින් ඒක කෙලස්තල සම්බන්ධ එකක් ඇති ගන්න නෙවෙයි මේ මනුස්ස මනසේ තියෙන එක බුදුරජාණන් කියන්නේ ඒක මතු කරන්න ඒක බාධා කරන කෙලෙස් සිස්ටමැටිකලි අයින් කරන එක විතරයි බුදුහාමරන්ගේ මාතෘකාව.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 ප්‍රාස්වාස රැල්ලේ දැන් හම්බුනේ දැන් මේ භාවනා ක්‍රමයක් කියලා දීලා ඔක්කොම අහන්නේ ඒකමයි හම්බුනේ. ප්‍රාශ්වාස රැල්ලේ සියුම්ම බැලීමේදී ඒ ආශ්වාස රැල්ල සමගම නැවත එක්වීමක් පෙන්눔 කරනවා. එම අවස්ථාවේ ඒ විදිහට බලාගෙන සිටීමද නැතිනම් ප්‍රාශ්වාස රැල්ලේ අගදෙස බලනට උත්සාහයද කළ යුත්තේ.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 මේකෙදි ඔය ගියපාරට ඇහුණට වැඩිය දෙවෙනි සැරේ ඇහෙනකොට නම් කිට්ටු කරනවා කියන්න හදන දෙයට කවුරු හරි මන් දන්නේ ප්‍රශ්න ලියපෙන්න කැමතිද දන්නේ මේ හරස් ප්‍රශ්න අහනවට. ඉදිරියපත් වෙන්න කැමතිද තව පොඩ්ඩක් තොරතුරු ටිකක් එලි කරගත්තොත් මම හිතනවා හොඳයි කියලා. එතකොට සියුම්ම බලනවා කියන එකේ මොකක්ද අදහස් කරන්නේ? මම ආස් ප්‍රසවාස පැස දෙන්න මයික් එක දෙන්න. ප්‍රසවාස මොකක්ද දෙන්නේ ආස්වාසයේදී assume බලනවා කියන එකෙන් ගියසරේ මට ප්‍රසවාස කරන්නේ සියුම බලන්න පුළුවන් වුණා. ඒ ඉස්සෙල්ලා ආස්වාස් ප්‍රසවාස රැල්ල හොඳින් දැනිච්ච නිසා ඊට පස්සේ දැන් ඊට පස්සේ අද ආස්වාස ප්‍රාස්වාස රැල්ල හොඳට බලාගෙන යද්දී ආස්වාස රැල්ලයි ප්‍රාස්වාසයත් හොඳට මේ ජීවුම්ප දැනුණා ඒත් එක්කම මේ අර එකතු වීමක් පෙන්눔 කළා. එකතු වීමක් කියන්නේ මේකෙන් මේකට මාරු වෙන තැන. ප්‍රසවාසී ඉවරලා ආශාස පටන් ගන්න තැනද ප්‍රසවා කුමාරි මේ මේ මේ தත්ත්වේ ඉඳලා අනිත් එකට මාරු වෙන තැන. ඒක දෙවෙනි කියවෙන්නේ. එතකොට ඒ දේ දැකීම Tamanට සැකයකට හෝ අවුලකට හේතු නැද්ද නැත්නම් වෙනදා දැක්ක දෙයක් දැකීම නිසා සැකයක්වත් එහෙම අවුලක්වත් සිද්ධුුනේ නෑ ස්වාමීනි. ඔව්. දැන් මට ඒක නිකන් අර එහෙම කැරක් නිකන් එහෙම එකතු වෙන ස්වභාවය හොඳට දැනුණා. ඔව්. ඉතින් දැන් මං ස්වාමින් වහන්සේ ඊයේ කිව්වනේ ප්‍රකාශ කළා ආස්වාස රැල්ලයි ආස්වාස රැල්ලයි හොඳින් බලලා ඉවර වෙලා ඊට පස්සේ ප්‍රාශ්වාස රැල්ල සියුම් බලන්න තමයි උපදෙස් දුන්නේ.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 කියන්නේ එකක් බර අරිනකොට එකක් බර ගන්නවා. ඒකනේ මේ ලෝකේ පුරාම සිදුවෙන්නේ ඕකනේ. ඉතින් අපිට මේක දෙක දෙකට බලන්න නැතුව අපිට පුහුණු නැති මනසක් කරන්න බෑ. හොඳට පුහුණුනට පස්සේ පේනවා මේ ලෝකේ හැමදාම සාපේක්ෂතාවයක් තියෙනවා. හොඳ වැඩි වෙනවා කියලා කියන්නේ නරක අඩු වෙනවා කියන්නේ නරක නැති වෙන්නේ නැහැ.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 මේ අතින් අතට මාරු වෙන වැඩේ හොඳට බැලුවොත් මේ ලෝකේ කිසිම කේවල දෙයක් නැත්තේ නෑ. හැමදේම තව දෙයකට සාපේක්ෂව අපි මේක මේක හොඳයි මේක නරකයි කියලා අරක විතරක් බලාපොරොත්තු වෙලා මේක තරහ වෙනවා. ඉතින් බලන්න මොන තරම් ප්‍රශ්නයක් ඇති කරගන්නවද කියලා මේ සාපේක්ෂතාවයේකින්. නිසා මේ සාපේක්ෂතාවයට අදාළ මේ පක්ෂ දෙක දැක්කයි කියලා ප්‍රශ්නයක් ඇති විය යුතු අනිවාර්ය නැහැ. ඒක මොකද අපි බලන්නේ ඉස්සෙල්ලත් ඔය ඔය හාමනියක තිබිලා තියෙනවා. මේ බලනකොටත් හාමනිය එක තියෙන්නේ. ඉවරනට පස්සේ හාමනිය එක තියෙන්නේ. ඇයි ඇටි මේ මේක වම ඉස්සර වෙන්න ඕනේ, දකුණ ඉස්සර වෙන්න ඕනේ, ආස්වාසේ ඉස්සර වෙන්න ඕනේ, පස්වාසේ මොකක්ද මේ යන විදිහට බලනකොට අපි නොදක්ක ප්‍රති කීයක් තියනවද?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 එතෙන් යනකොට පේනවා අරක හොඳයි කියන එක මෙතන හොඳ නැහැ. ඉතින් එතෙන්ද ගිහිල්ලා අර මිනිස්සු එහෙම කියනවා කියලා මේ මිනිස්සු උනට දාන දෙන්න උඹනේ ඇවිදින්නේ උඹ ඇවිදින්න තීරපන්. ඉවරනේ එතකොට හිටපොතේ දීපුවාම ඉවරයි. ඇවිදිනවා නම් කෑ ගහන්න එපා. අතන එක මෙතෙන් අර ආමුදු කෙනෙක් ඇවිත් එක්ක එක්ක ඇවිදින ගමන් මේ ගෝල් පේත් එකේ කුඩයක් ඇට හැම හැම කුඩයකටම කපල් එක ඉන්නවා දැකලා ඇවිත් ඇරි කියලා යකෝ මේකත් ලෝකයක් ධර්මානිස් කියලා ඇහුවලු. ඒ හමුදුන්ගේ මහා අසභ්‍ය වැඩක් මේ දෙන්න දෙන්න කපල් කුඩයට ඉන්න එක ගමේ පන්සල ඉව නෑනේ. මේකත් ලෝකයක් ධර්මානේ තමයි යන්න ගෙදර කිව්වලු. එහෙම තමයි. ඇවිදින මිනිස්සයාට බලනකොට වෙනවා මේ ලෝකෙ මොන්නම නিত্য හරි දෙයක් හෝ නিত্য වැරදි දෙයක් නෑ. සාපේක්ෂතාවයක් තියෙන්නේ. ඉතින් මේ එකක් අල්ලන එක තමයි පෘථජනයේ වැඩේ. බුදුජානන්සේ ඒ හරහාම පෘථජනය ක්‍රමේ හරහාම පෙන්නලා පෙන්නවා ඔය දෙක කොහොමඩක්වත් එක ජීවත් වෙන රයිගමයි ගම්පලයි කතාව අහලා තියෙනවද මන් දන්නේ නැහැ. උගේ වැඩේම දවල් වලේ දෙන්න රණ්ඩු කරනවලු. රැයට දෙන්නත් එකතුල හොරකම් කරනවා. ඉතින් කවුරු හරි සාක්කිය අහනකොට නිකමද හිතන්නේ මුන් දෙන්න එකට ඉඳලා මේ දවල් වලේ මරා ගන්නවා. දෙන්න එකතුල රැයට හොරු විදිනවා. ගම්පලයි ගෑනියම උවට කැමති නැහැ කියනකට. නමුත් ප්‍රශ්නේ ඒකයි. ඒක නිසා ඒ බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා බුදුරජාණන්සේ සඳහන් කරනවා ඔය දවල් වලට රජ්ජුරෝයි වෛශ්‍යාවයි පම්පාරණ හොරයි වෙන් වෙලා හිටියට රැයට තුන් දෙනා එකට ඉන්නේ. එහෙනම් වෛශ්‍යාට විරුද්ධ රජ්ජුරණ චෝදනා කරපුවාම හෙට උදේ උඩ වෛද්‍ය වෛශ්‍යාව දන්නා කවුද චෝදනා කරේ කොතනද චෝදනා කරේ මොකද උනේ කියලා. උඹට මොකද වෙන්නේ? ගෙදර නාලා මාත්‍යත් ඒ වගේ. දවල්ට සම්ඩු කරනවා රැයට හොඳයි. ඒතරයි. ඒ කියන්නේ දවල් අර පාරට බහිනකොට අත් දෙක අල්ලගෙන යනවා. ඒනකොට ගෙදර ආපු ගමන් නැද්දකින්න පතන් තමයි. ඉතින් මේක මේ මේ දේ බුදුරජාණන් සුගන්නන්නේ මං වගේ නරක වචන කියලා ඔක්කත් මොනවත් නෙවෙයි. බොහොම නම්බුකාර විදියට බොහොම ඩිප්ලොමැටිකලි කියනවා පුළුවන් නම් දැන් වෙන් කරපන් මමයි දකුණයි. දැන් පුළුවන් නම් වෙන් කරපන් ආශාස ප්‍රසාස. මේ කියන්නේ පෞද්ගලික ලක්ෂණ දුරු වෙලා පොදු ලක්ෂණ මතුවෙන තැන. පොදු ලක්ෂණ මතුවෙච්ච ගමන් පුදුම හිතනවා යකෝ මේ දෙන වෙනවනේ පෙනී හිටියනේ මෙතෙක් කල්. කොහොමද පෙනී හිටියේ? හැබැයි භාවනා නැතිලා ආයෙ පෙනී හිටිනවා. පොදු ලක්ෂණ දිගේ ගමන් දෙකම ශක්තිය. දෙකම පොදු ශක්තියටපත් වෙනවා. ඉතින් මේක නිතර වෙන කෙනාගේ මනස විතරයි අනිත්‍ය පිළිගන්න ලෑස්ති. නැත්තම් අපි බුද්ධම විදියට මේ අල්ලාගත්ත දේ ඒ මතදහරිව ඉදමේව සත්‍යම් මොගමඤ්ඤා කියලා මේකමයි සත්‍ය අනක බොරුයි කියලා ඔලොමල වෙනවා. හොඳයි ඒක නිසා ඒ තොරතුරු ඉදිරිපත් කරපේ කොහොමද? ඊළඟ ප්‍රශ්නය හඳුනේ ගරු ස්වාමින් වහන්සේ ඊයේ ඇසූ ප්‍රශ්නයකම තව පැත්තක් පැහැදිලි කර දෙනමින් ඉල්ලා සිටිමි. ආනාපානයේදී හුස්ම සියුම් වෙලා නැති වෙන තත්වයට පැමිණි විට ඔබ දේශනා කළා වේදනා සංඥා සංකාර නැති වෙන බව. ඒ කියන්නේ විඥාණයට පිහිටා සිටින්න භූමියක් නැති බව. Taman සිටින වටපිටාව කොහේ ඉන්නවාද කියලා දන්නේ නැතිකම විඥානයේ පිහිටලා නැති බවට සලකුණක්ද කරුණාකර පැහැදිලි කර දෙන්න මෙන් කර දෙන්න තෙරුවන් සර් ඇත්තට විඥාණයට ඉන්න බැරි තැනකටපත් උනා නෙමෙයි විඥානයේ පදනම දෙදරගෙන යන වෙලාව දුර්වල වේගන යන වෙලාව බුදුරජාණන්සේ පාවිච්චි කරන ගාධති කියන වචනේ බසන්න පුළුවන් දරන්න පුළුවන් කියලා ඉස්ලාම අපි ඇති කරනවා මනසේ රූපය දරන්න තිතරම් රූපේ දිහා බලන රූපේ ගෙවම් කරනවා ඉවන් කරාට පස්සේ දැන් ආස්වාද ප්‍රසාද දෙක දිහා බලනද ආස්වාද දෙකේ මැදට ආවට පස්සේ මේකට ආස්වාස කියන්න බෑ ප්‍රසාස කියන්න බෑ. හැබැයි රූපේ නැති වෙලා නැහැ. පොදු ලක්ෂණයක් බාරපත් වෙලා වියවිලා ගිහිල්ලා. එහෙම නැත්නම් පෙට්‍රල් ටිකක් තිබ්බා වාතයට ගිහිල්ලා. පෙට්‍රල්ට මොකුත් වෙලා නැහැ. දියරයක් වශයෙන් නැහැ. ඕන මේක ක්‍රිස්ටල් කරන්න පුළුවන්. දැන් වායු වෙලා. ඊට පස්සේ වේදනාව විද්‍යාව බලනකොට පේනවා සුඛ වේදනා කියලා ඔබ අල්ලන එක ඉවරනකොට දුකයි. දුක වේදනා කියලා අන්න කියනකොට සුඛයි. ඉතින් මේ දෙක එකතු කරලා දෙකෙන් බෙදුවට පස්සේ දුකත් එකයි දුකත් එකයි. එස සංඥාව ගැන කතා කරන්න ගියාට පස්සේ බුදුන් සඳහන් කළා තියෙනවා. උඹට ඔය <coughs> ගොරෝසු වුණාට පස්සේ විතර සංඥාව පේන්නේ. යහට තට්ටුවේ සංඥාවක් තියෙනවා ඔබ දන්නෙත් නැහැ. ඒක මේ ටිප් ඔෆ් ද අයිස්බර්ග් වගේ 90%ක්ම තියෙන්නේ ඔබ දන්නේ නැති එකක්. ඔබ දන්න 10 තමයි ඔය ගෑනු පිරිමේ බෙදාන UNP ශ්‍රී ලංකා කියලා බෙදාන ඡන්ද ගාගෙන ඔක්කොම රණ්ඩු සරුවලේ පෙන් කරච්චලේ යටට ගිහිල්ලා බලපන් විශාල සංඥාවක් තියෙනවා ඒක යුනිවර්සල් අන්කොන්ෂස් කියනවා අපි ඔක්කොටම එකයි ඒකට ගියාට ප්‍රතිරණ්ඩු කරන්න දෙයක් නැහැ අපි සංඥාව නැති වෙලා නැහැ රෙජිස්ටර් කරන්න බෑ සංඥා සංඥා කරන්න බෑ ඒ සංස්කාර වලත් ඔබ ඔබ හිතන ඔබ කිරුමේ කියලා අරක පුළුවන් මේක පුළුවන් කියලා මාව විශ්වාස කරලා බුදුහාමර මම කරන්න පුළුවන් හරි නැත කරලා බලම මොකුත් වෙනවද කියලා මොකුත් නෑ වැඩේ යනවා. ඒ කියන්නේ උඹ දැනගත්තේ නැති වැඩ ගොඩක් උඹ මේ පොඩ්ඩක් අල්ලගෙන මම කරනවායි කියන විතර සංස් විඥානත් එතකොට ඒ රූප මේවට කියන්නේ බොඳ කරලා දානවා. වේදනා සංඥා සංකාර ඇති වෙනකොට විඥානේ මේ වගේ ගැටුමක් තමයි ජීවත් වෙන්නේ. ඒසොට විඥාණයට අඩිය ගහගන්න තැනක් නැති වෙන එකයි කරන්නේ. ඒකට කියනවා අපපතිට්ඨිත විඥානය කියලා. පතිට්ඨිත විඥානය කියන්නේ හොඳට රූප අතර වෙනස්කම් තියෙනවා, රණ්ඩු සරුවල තියෙනවා, නම් වේදනාවලට ආස කරනවා, සැප වේදනාවට සංඥාවල අල්ලාගෙන බැච් ගහගෙන නන්වාම දාගෙන නටනවා, සංස්කාර කරනවායි කියලා මම මම තමයි ගම කරන බබාහාමි කියලා ඔන්න නටන්න පටන් ගන්නවා. ඒකෝර විඥානේ පැත්තට නෙලා හොලොප්ප ලොප්ප ලොප්ප ගා ඉනාවි ඉන්නවා. දැන් මේ ඔක්කොම නැතුණාට පස්සේ විඥානයක් තියෙනවා හැබැයි යා නිතරම ඉන්නේ පදනමක් අල්ලන්න බෑ. එතකොට පේන්නේ මම තනි වුණා, පාළු වුණා, එහෙම නැත්නම් රහෙන් තල්ලු වුණා, කරකොල ඇතරියෝ කියලා. බුදුනාථ කියන ඕක ඔහොම කියන්න එපා.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 ආනේ වගේ විඥානයත් තුනී කරාට පස්සේ රූප වේදනා සංඥා සංකාර විඥාන ඒව ප්‍රකෘති ශක්ති බාටපත් වීම වෙන්නේ. මේ මේ පෙන්නන්නේ මේ මට්ටමට එනකොට රූප වේදනා සංඥා සංස්කාර වල සෑහෙන සූර වෙලා දැන් විඥාණයට දෙවිච්ච පදනම දියවිවියන. නැති වෙලාම නැහැ. ඉතින් මේකට උදව් කරන එකට යෝනිසමංස්කාරය කියනවා. ආයසරයක් විඥානේ පිහිටන්න කටයුතු කරුවොත් ආයෝනිසමංස්කාරය. අර නැති වෙච්ච විඥාණයට ආය නංගන් දීගෙන රූප දීලා ආහාර දීලා පොහොර දීලා වැඩ කෙරුවොත් අපි ඒක තමයි මේ මේ নানা ආකාර විදියට සාන්ති කර්ම කර කර එහෙම නැත්නම් මේ සෙත් කවි කීය කියා නටන්න හදන්නේ මේ මේ විනාශ වෙලා යන එක ආය හදලා දෙන්න හදනවා ඒක නිකන් වෙල්ඩින් කරලා දෙන්න හදන්නේ බුදුරජාණන් වහන්සේ දන්නවා ඒ වෙලාවට දුර්වල වෙලා තැන හරියටම ගැහුවොත් ඔය ඔය අමතර කරදර කංකරච්චල තියෙන වෙලාවේ හරියටම ගැහුවොත් අනික් කටියට වැඩිය කඩාන යන්න ලේසි. මොකද එයාට තේරිලා තියෙන්නේ මේ අල්ලගෙන හිටපු ඔක්කොම ගිහිල්ලා. දැන් ආගමික නායකයෝ කරන්නේ එයාට ආය ආත්මයක් දෙන්න හදනවා. දීලා මිනිහට පණ පවන්න හදනවා. බුදුරජාණන් වහන්සේ කියන්නේ නෑ නෑ ඔබට දැන් තේරෙනවනේ. ඔබ මෙතෙක් කල විශ්වාස කරපු ඔක්කොම හොදාගෙන ගිහිල්ලානේ. දැන් පොඩ්ඩක් තියෙන ඕක ආය අල්ලන්න හදන්නේ.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 ඉහළට යනකොට යනකොට තේරෙනවා ඔය රූප තිබුණට වේදනා තිබුණට සංස්කාර තිබුණට main thing is not to worry කියන එක දන්න මිනිහා අරක තිබුණට මුවෙන් නොබෙන කාබන් නිකන් එනවා. කියලා වැඩ නැහැ. ඉතින් අල්ලපු ගෙදර මිනිහට ඒකමනේ තියෙන්නේ මිනිහට කරන්න දෙයක් නැහැ. කාබන් ඉන්න පටන් ගත්තට පස්සේ මේ කරදර සමාදන් නොවී ඉන්න එක. කරදර වලට එළඹ වාසය නොකරන එක. එතකොට තියෙනවා මේකේ බොක්කෝර එකක් හම්බෙලා තියෙන්නේ. විරුද්ධ පක්ෂයක් නැහැ දිනලා. එහෙම යන කෙනාට බොක්කෝර එකක් තියෙන්නේ. කිල්ලෝරක් නැහැ ඕන දෙයක් ඩික්ලෙයර් කරලා ඕම බරපතල ප්‍රශ්නේ ගාලල්ලා අරමසර් කණ්ඩ තරහ මේ මවන්න හදන ඔළුවට දාන්න හදනවා.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 ඒ නිසා මේ මට්ටම ඔය කියන්න හදන මට්ටම යෝගාවචරය බුදුහාමරංගෙන් ස්වාධීන වෙන්න වෙනවා. බුදු බණ අල්ලාගෙන Tamanට ඕනේ ක්‍රමේ හදාගෙන හරි කැටට ගියොත් හරියනවා. වැරදුනොත් ආයෙ වැටෙනවා. ආයෙ විඥානයේ පදනමක් ලැබලා දෙනවා. ඉතින් විඥාන මේ ලෝකේ තියෙන හරි ඔක්කොම අපිට ඉන්න මේ භෞතික යාළු මිත්‍ර නෑ දැන් ඔක්කොම කැඩිච්ච විඥානේ පිළිසකර කරලා දෙන්න ඉන්න මාරපාක්ෂික කට්ටිය තමයි මේ නෑයෝ කියන්නේ. කිට්ටුවන්තයෝ කියන්නේ. එහෙම නැත්නම් යාළුවෝ කියන්නේ. අර වැටෙන විඥානේට ආයෙ මුක්කු ගහලා නැගිටලා දෙනවා. හරි ලොකු උදව්වක් කරනවා වගේ. බුදුරජාණන්තේ කෙත්ම යන්න කියලා නිකයිනෝ කැඩිචි කඩලා බලයන් යන්නේ. ඒතර බුදුහාමුදුරුවොත් එපා වෙන වෙලාවක් එනවා. හැබැයි බුදුහාම දන්නවා දැන් ඔතන අනිත් හරිය කඩාගෙන තියෙන මෙතනයි තියෙන ගහනවා එතන මොකොත් නැහැ මර්සිලස් ගන්න. පටාචාරාවට අඟුලි මල්ලාටම ගහපු ගැහිල්ලේදී ඒගොල්ලන්ට වෙච්ච ඇබැග්ග තේරම වාසියෙත් නෙහිදී. වෙන කෙනෙක් නම් හිතන්නේ පටාචාරාවට මොන තරම් උපක්‍රම කරාවිද මේ සතිය පිටවන්න කතා කරයිද මේ හෙළුවෙන් මේ වගේ තැනකට ඇදගෙන අපිච්ච ගානේකට කරන්න බෑ ඒ නිසා මේකට මං කියන්නේ කොමිට් වෙන්න ඕනේ.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 කොයි දොරෙන් ඇතුළු වුණත් ශාලාවට තමයි එන්නේ. හඳුනි ඊළඟ ප්‍රශ්නේ මේ මගේ තාම තාම උත්තර දීලා නැහැ කියලා. ඒ කියන්නේ අහන එක්කන සම්බන්ධ මේ මොනවාද මේ ඉන්වෝල් වෙන වැඩි. දැන් මගේ තියෙන සම්යම් බලතල පහර අරගෙන මේ කියන්නේ තෝල්කයා අර විනිශ්චයකාරතුමාව නොබොය ඒකත් මමයි කරන්න මම මටත් යෝජනා කරන්නත් එපා ඒතකොට මම ඔයත් එක්ක තරහ වෙන්න ඉතිසියා ඒ මගේ තනි අධිකාරියට නංගි ඔය කියන්නේ ආවද ඉරිසියාවට බලන්න ඒක තමයි ඒකටත් මම යට වෙන්නේ නැහැ මං කියන්නේ ඒක මට මෙහිතිලා මම සේවයෙන් පහ කරන්න ඊළඟ ප්‍රශ්නය අවසරයි ස්වාමින් වහන්සේ පටිච්ච සමුප්පාදයට අනුව ಜಾතිය නැති කිරීමට නම් එහි ප්‍රභවය වන අවිද්‍යාව නැති කළ යුතුයි නේද සතියෙන් අරමුණක් දෙස බලා සිටීමෙන් චතුරාර්ය සත්‍ය පිළිබඳ අවබෝධය නොමැතිකම ලෙස හැඳින්වෙන අවිද්‍යාව දුරවන අයුරු තවදුරටත් පහදා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 ඉතින් ඒ නිසා පුළුවන් තරම් බලන්න අරමුණට හිත නංවන එක විතරක් මදි. නංවා ගත්ත හිත ඒ චිත්ත වීදියම විඥාන ස්රෝතයෙන් පවත්වන්න පුළුවන් නම් ඒ ඒ චිත්තක්ෂණේ නෑ වගේ එක දිගට පවත්වනකොට දිගටම නිවර නෑ. ඕකට සමත විපස්සනා කියලා නම් ගණන් දාන්න නැතුව සතිය පැත්තෙන් බැලුවොත් දැනටවත් සෑහෙන ප්‍රමාණයක් ළඟා වෙලා තියෙනවා කියලා තමයි තේරෙන්නේ. <coughs> ගෞරවනීය ස්වාමින් වහන්සේ භාවනාවේදී ආනාපානේ ඊතා සියුම් වී මුල මැද අග දැකිමි. කලාතුරකින් එන එන යන සිතුවිලි මනවින් හඳුනා ගනිමි. එන දැනීම හඳුනා ගනිමි. ශරීරයේ ඊතා සැහැල්ලු විය. ඊතා පිරිසිදු දියමන්ති තියෙන සියුම් සේදයක්සේ ආනාපානේ දුටිමි. මේ භාවනාවේ ලකුණද නැතහොත් මායාවන් දැයි පහදා දෙනු මැනවි. පින් සිදු වේවා. ඉතින් මෙතෙන්ට එනකොට Tamanට අසහනය අඩුවීමක්, ආතතිය අඩුවීමක්, සැකේ අඩුවීමක් තියෙනවා නම් භාවනා දියුණුවක්. මේක පිළිබඳ ආතතිය වැඩි වෙලා, සැකේ වැඩි වෙලා මේ අසහනෙ වැඩි වෙලා නම් භාවනාවේ වැරද්දක්. ඒ නිසා මේ தත්ත්වයට ආවට පස්සේ Tamanට මනස Tamanගේ මාර්ථකතනේ නැත්තම් දැනුනේ මොකද්ද පහසුවක් කියලා දැනෙනවා නම් මාත් අත උසනෝ එහෙමයි කිය. අපහසුයක් දැනලා තියෙනවා නම් එහෙනම් ඉතින් මොකක් හරි පටලවිල්ලක් තියෙනවා. ඒ නිසා මේ යෝගාවචරයෙන් මම අහන්න කැමතියි මේ විදිහට ඔය දියමන්ති අමුණන ලද්ද තේදයක් වගේ මට්ටමට හිතපත් වෙනකොට පහසුවක්ද දැනුනේ අපහසුවක්ද දැනුනේ අසහනෙ අඩුවීමක්ද සිදු වුනේ ආතතිය අඩුවීමක්ද සිදු වුනේ කුකුසේ අඩුවීමක්ද සිදු වුනේ කියන එකත් එක්ක තමයි විනිශ්චය කරන්නේ හඳුනේ මෙතන දියමන්තියක සියුම් සේදයක් සේ කිවම ඒක රූපයක්ද දැනීමක්ද ඒක ඉතින් මගෙන් අහලා හරියන්නේ නැහනේ මමවත් අහන්න නැති ප්‍රශ්න ඕ තෝල් ගියා වුණාට වැඩි වේ නිකන් අනිත් එක මේ මේ මේ උසාවිය වෙහෙතරපත් කරනවා ගරු ස්වාමීන් වහන්සේ මා භාවනාවේ නිරත වී සිටින විට මගේ ඇඟට දාඩිය දවන බව දැනේ මුහුණේ හා අත්පයවල වල චංචල වීම දැනේ. එසේම සමහර වෙලාව වෙලාවට මගේ අත බෙල්ල විසිකරන බවක් තේරේ. නමුත් මේ එකම මොහොතකවත් මට නිින්දට වැටි නැති බව මට දනිමි. එසේම සමහර අවස්ථාවලදී සක්මන් භාවනාවේ යෙදී සිටින විටත් අවට පරිසරයේ කොතරම් සීතල වුණත් දාඩිය දවන බව මට වැටහි. ගරු ස්වාමින් වහන්සේ මේ වෙනස් වීම මට පැහැදිලි කර දෙන්න මෙන් ඉල්ලා සිටිනවා. මේක මේ අපි ප්‍රකාශක් මේ කියලා තියෙනවා මේ වෙලාවේ මට නිින්ද ගිහිල්ලා නැහැ කියලා. නමුත් ਸਰවඥාන්සේ දකින්නේ අපි ඔක්කොම මරණින්ද ඉන්නේ කියලා. මේ අපි මේ අවදියෙන් ඉන්න එකත් බුදුහමතුරු පෙන්නේ කෙලෙස් නින්දක. ඒක නිසා බුදුජානන්සේ කියනවා අපි තාම බිත්තර කඩාගත්ත නැති කුකුල් පැටව් වගේ කියලා. අපිට පේන්න මේක ඇතුළේ ලොකු සජීවී ජීවිතයක් තියෙනවා මේක ඇතුළේ තව නිින්ද කියලා එකකුත් තියෙනවා තීන තියෙන එකකුත් තියෙනවා කියලා බුදුහාමර මේ ඔක්කොම මල්ලට දාලා එකටම කියලා නිින්ද ඉන්නේ කියලා. ඉතින් ඒක නිසා මේ නිින්දේ එක පැත්තක් තියෙනවා ශරීරයෙන් පිට අත්දකින්න වෙලා අනික වෙලා තියෙන ශරීරය ඇතුළට ඇවිල්ලා අත්දකින්න වෙලා. ශරීරය ඇවිල්ලා අත්දකපු ගමන්ම තේරෙනවා මේ ශරීරය අපිට ඕනේ දේ නෙවෙයි වෙන්නේ කියලා. මේ සිදුවෙන සියල්ලටම මට වග වෙන්නත් බෑ. සමහරට මගේ මන අපිටත් නෙවෙයි කියන්නේ. උනාට පස්සේ දැනගන්න පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ මේ අත්දැකීම් වලින් පෙන්නනවා අපි සම්පූර්ණ අවධානය යොමු කරන හිටියත් මේකේ මට අයිති නැති න්‍යාය පත්‍රයක් වැඩ කරනවා. මේක දැනගන්න එක අකමැති නම් අසත්පුරුසයි කියන්නේ. ඒකට කියනවා පව් කියලා. මේක ඇත්ත වශයෙන්ම මේක සිද්ධ වෙන දේ මේකයි මට මේ මේ මම අනාත්මයි කියලා කියන්නේ මේ පුංචි ලකුණු එසම තවදුරටත් මේක සාතික කරගන්න ඕනේ කියලා ඉදිරියට යනවා. ඒකට කියනවා යෝනිසෝ මනසිකාරය, සත්පුරුෂ ගතිය, කෙලෙස් අඩු ගතිය. ඉතින් ඒ නිසා මෙතනත් කියලා තියෙන මේක ඇත්තද නැත්තද කියලා දැනගන්න තියෙන එක. ඒ නිසා බලන්න මේ වෙලාවේදී සතිය තියෙනවා නම් ශරීරයට ගියොත් peerෙයි. මේක මම කියලා කිව්වට ඒ ගොඩාක් වැඩ යනවා මට ඕනෙත් නැති මම දන්නෙත් නැහැ. ඒව පිළිබඳව කනගාටු පශ්චාත්තාපේ නෙවෙයි මේක හොඳටම බලා ගන්න තව තව විදිහට බලනකොට තේරෙන්න පටන් අරගනි මේක මේ යන්ත්‍රයේ වැඩ කරන්නේ මගේ න්‍යාය පත්‍රයට නෙවෙයි. ඒක පිළිබඳව පැහැදිලින පුංචි මගහරින්න බැරි සංඥා සාක්ෂි ටිකක් ලැබිලා තියෙන්නේ. මේක වැඩි වෙන්න වැඩි වෙන්න වැඩි වෙන්න තේරෙනවා. බුදුජානනාංශ මේ අනාත්ම සිට කියන කිව්වේ Tamanda අනුමට්ටු කරන්න බෑ, පාලනය යටතේ පවත්වන්න බෑ. මේ කියන්නේ 100%ක්ම නෙමෙයි. සමහර වෙලාවල් වල නිින්ද කිල්ල නැතුවත් එයාට ඕන විදිහට නටනවා. අන්න ඒක දැක්කිනකොට ඉදිරියට යන එක නරකින යෝගාවචරයා සත්පුරුෂයා යෝන්සමස්කාරය තියෙන එකන කෙලස් කපන එකන ප්‍රතිපදාව ඉදිරියට යනවා. ඒ නිසා ඉදිරියට ওই ටික බලාගෙන අනේක තමයි ධෛර්ය කරන්න ඕනේ. ඊළඟ ප්‍රශ්නේ ගරු ස්වාමින් වහන්සේ කාර්යාලයේදී කොපමණ සතියෙන් හා ඉවසීමෙන් කටයුතු කිරීමට උත්සාහ දැරුවද සමහර අවස්ථාවලදී ඉවසන සීමාව ඉක්මවා යන අවස්ථා උද්ගත වේ. වචනයක් කීවට පෙර සිතීම අවශ්‍ය මුත් එම අවස්ථාවලදී ඊතා ෂණයකින්ම වරහන් ඇතුලේ සතියකින් තොරව වචනේ ගිලිහි ගොස් හමාරේ. මෙවැනි අවස්ථාවලදී ඉවසීමේ වටිනාකම දන්නා මුත් ඔබ වහන්සේගේ වචන වලින් කියනවා නම් පිටපොට යන අවස්ථා සිදුවේ. ඉදිරියේදී මෙවැනි අවස්ථාවට මුහුණ දීමට කාරුණික උපදෙස් පතමි. පෙරවස් ඉස්ලාම් වෙන්නේ පිටපොට යන බව දන්නේ. ඉස්සල්ලා හිතුවේ එහෙම දන්නේ නැහැ කියලානේ සතියෙන් ඉඳ ගියාම තේරෙනවා. මේ සතිය ඉන්නවා. එතකොට හතුරා ඉස්සරහත් බලාගෙන හල්ලෝ how are you තේක බොමුද කියලා කියන්න පුළුවන් හැබැයි ඇතුලේ පැහැෙනවා. හොඳටම දන්නවා මේ කතා කරාට මේ මැනර්ස් කටයුතු කරාට මේ යකා තම්බල දෙනවා නම් තම්බල කන්න තරම් තරහා තියෙද්දි කතා කරන.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 ඉතින් ඒක පිළිගන්න කැමති නෑ අපි. අනිත් එක ඒකටම සම්බන්ධව සරුවචනාංශයේ අයින්ස්ටයින් දෙන්නම කතා කරලා කියනවා ජානාති භික්කවේ පස්සතෝ භික්කවේ ජානතෝ ආසවණං khයං වදාය. මේ වැරදි ගෙවෙන්නේ දැක්කොත් දැනගත්තොත් විතරයි. දකින්න නැතුව දනින්න නැතුව වැරදි හැදෙන්නේ නැහැ. දැන් ඉතින් වැරදි පේනවනේ.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 ඒ මන්දන සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ගේ පරිශන වල කියලා තියෙනවා. ඒ ඔෆිස් එකේ ලොක්කට ඔක්කොමලා තරහයිලු. ඉතින් ඌට මුඩුමේ හරි මොකක් හරි කියලා වචනයක් දානවා කියලා හිතමු ඔක්කොමලා. ඉතින් පස්සේ මේ මාසෙක බර්ත් එකට පාටියක් දාන්න ගිහිල්ලා චියර් කියන ගම මුඩුමයට චියර්ස් කියනවලු එකෙකුට. ඒ හරක් කියන ජෝක් එක ඒක කියලාලු කියුනේ ඒක යටපත් කරගෙන ඉන්නමුලු හිත තියෙන්නේ නැත්නම් ප්‍රොමෝෂන් කැපෙනවනේ. ඒ සන්තෝෂෙටත් එක්ක චියර්ස් කියනකොට මුඩුමෑ කියලා කියනවා. ඉතින් ඒක කියනවා එයාට ඕනකමකට අපි ගන්න එළියට ගියා. ඒ සයිකෝ සයිකෝසික් සිටුේෂන්ස් එනවා. මේක පිළිබඳව දන්නවනම් අපි හිතා ගන්න පුළුවන් මේ කොච්චර ලස්සනට අපි මහත්මගති පෙන්වන්න ගියාට ගති වර්ගයක් තියෙනක වසංගගෙන ඉන්න එක විතරක්ම කියුවෙන් කෙලස් කැපෙන්නේ නැහැ. කෙලස් කැපෙන්නේ නැහැ කෙලස් ප්‍රමාණය දකින්න ඕන. මේක සදාචාරවාදියට තේරෙන්නේ නැහැ. සදාචාරවාදය කියන්නේ මේක දැනගෙන වහගෙන හිටියොත් සදාචාරය කියලා. බුදුජානනාංශ ඊට වඩා ටිකක් එහාට ගිහිල්ලා කියනවා ඔබට කෙලෙසේ දන්නවනම් උත්තර ඉඳලා මේක දුර්වල වෙන්න පටන් ගන්නවා කියනවා. ඒ නිසා මේ ප්‍රශ්නට උත්තරය දෙන්නේ මේක Taman දැකපු එක නොදක හිටියට වැඩිය පියවරක් ඉදිරියට ගිහිල්ලා තියෙන්නේ. එහෙම දිගටම කරගෙන යන්න කරන කියන්නේ අරමනසට බනින්න කියන එක නෙමෙයි. ඒක නෙමෙයි මේකෙන් මේක විසින්ම දැකීම හරහා ප්‍රශ්න විසඳෙනවා කියන එකයි. කියන්නේ මෙකැනිසමක් හැදෙනවා ඇතුලෙන්. මේ වගේ වෙලාවට වැඩ කරන කිසිම පොතක නෑ Taman හරහා විතරයි හැදෙන්නේ. අ ප්‍රශ්න දෙකයි තියෙනවා හම්දුනි. ගරු ස්වාමින් වහන්සේ හුස්ම සංසිදී නොදැනෙන තත්වයටපත් වූ විට ඇතිවන වරහන් ඇතුලේ සිත ඔහේ තිබෙන්නාක් මෙන් දැනෙන අවස්ථාව. එනම් සිත කය දෙකම සංසිදී පවතින අවස්ථාව. නිවන විස්තර කිරීමට යොදන සංස්කාර සමතේකට පත්වීමට සමාන තත්වයක් දැයි පැහැදිලි කර දෙමින් ඉල්ලා සිටිනවා. ස්වාමින් වහන්සේට තෙරුවන් සරණින් දීර්ඝායුෂ ලැබේවා. මේක ඒකේ ක්ෂණ මාත්‍ර අවස්ථාවක්. ඒක පාරට එනවා හැබැයි ඊගා චිත්තක්ෂණ නැති වෙන්න පුළුවන්. නිවන කියලා කියන එක සාක්ෂාත් කරලා තිනවා ඇති වුණාට පස්සේ පැවැත්ම පිළිබඳ වග කියන්න පුළුවන්. මේකෙන් පෙන්න මට නිවන් දකින්න පුළුවන් බව. පින තියෙනවා. එකපාරට අකුණු විදුලක් ගහලා මං යන පාර පෙන්නුනා. එතකොට දන්නවනේ යන ඩිරෙක්ෂන් එක හරි කියලා. හැබැයි ඒත් එක්කම අන්ධකාරය. ආයෙත් ඉන්නේ අර හිටපතනම. නමුත් අකුණක් ගහන්න නැතුවට වැඩිය දැන් අපි one step ahead. හැබැයි යන්න ගමන තියෙනවා තාම.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 ගෙන යාම අවසන් වුණා. හැබීම අවසන් වුණා යන ආකාරයටද කරුණාකර පැහැදිලි පැහැදිලි කර දෙන්න. ඔය තමන් ගන්න ඒකකයක් තියෙනවා. ඒ කියන්නේ කකුල වම තියලා ගත්තා, දකුණ තියලා ගත්තා. එතකොට වමේ අවසානේ දකුණේ අවසානේ තයි එසවීම එක කැලලක් ගත්තා නම් එසවීමේ අග.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 ඉතින් අපි මේ හිත හැදිලා තියෙන්නේ නැති වෙන කොටස වසාලන ක්‍රමයකට. මේක මග ඇරලා යන ක්‍රමයකට. ඒක අවමංගල්‍යයි, ඒක අසුබයි කියලා හිතලා. ඉතින් අර 1 2 දැකලා හෝ නැත්තම් පළපෙළ පෙළ කර පුරුද්දට මේකේ ගිවන් වෙන තැන, ක්ෂය වෙන තැන, වැය වෙන තැන, නිරුද්ධ වෙන තැන බලන්න පුළුවන්කමක් තියෙනවනම් කියනකොට එතකොට පේනවාට පටන් ගන්නෙදී තමයි මේ පංගු peeru බෙදින නංගවණන් ඔක්කොම තියෙන්නේ.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 ඒ වෙලාවේදී ඒ තාමත්ම Java කැවිලා තියෙන්නේ ඉසල උදේ වය දෙක දැකලා ඒක ඒකත් ලොකු ජයග්‍රහණයක්. එතකොට වස්තු අතර වෙනස නැති වෙනවා. ඊට පස්සේ උදේ වය දෙකේ මෙතෙක් කල් ඇයි මම මෙච්චර කල් වය දැක්කේ නැත්තේ? කියන එකටම හිත ගියාට පස්සේ භංගේ පමනක් වය පමනක් පෙන්වන වෙලාවක් යනවා. ඒ වෙලාවේදී තමයි බය සැක ගොඩාක් දේවල් එන්න පටන් ගන්නවා මගේ ඔළුව නරක් වෙලාද ඇයි මම මෙච්චර දැක්කේ නැත්තේ මේක දැක්කත් එච්චර සූබයක් පේන්න නෑ නේද කියලා ඒක පිළිබඳ බයක් මේකෙන් ගැලවෙන්න අවශ්‍යතාවයක් මතුවෙනවා අන්නේ දෙකේදී ද්වේෂ පදනමෙන් නැතුව මේක ඥාන පදනමක වෙනවා කියනට එකම ක්‍රමය තියෙන මේක නැවත නැවත පෙන්වන්න ඕනේ. ඒ අවස්ථාව දහඳුනේ උදේවේ ඥානේ උදේවයෙන් පස්සේ මේක හම්බෙන්නේ භංග බහතුපට්ඨාන මුංජිතු කම්මිතා වශයෙන් උදේවය පැන්නට පස්සේ තමයි මේ අවස්ථාව හම්බෙන්නේ යෝගාවචරය. දෙවෙනි ප්‍රශ්නේ හම්බුනේ රූප ශබ්ද ආදී ශනික මරණය බලන කල ඇස රූප ගැටීමේදී විඥානය ඇතිවි ඊට පසුව ස්පර්ශ නැති වෙන ආකාරයේද බැලිය යුත් බැලිය යුත්තේ නැතිවෙන ආකාරයද බැලිය යුතුය. නැවතරක් කියන රූප ශබ්ද ආදී ශනික මරණේ බලන කල ඇස රූප ගැටීමේදී විඥානයේ ඇතිවි ඊට පසුව ස්පර්ශ නැතිවන ආකාරයද බැලිය යුත්තේ. තෙරුවන් සර්. ඒකද කියනවා සාමාන්‍යයෙන් ඇහ පැත්තෙන් බැලුවොත් වරක ඇහ ක්‍රියාත්මක යට කනට යනවා නාසයට යනවා. එතකොට ඇහැ ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා ඊට පස්සේ රූප බැලිමක් කරලා ඇහැ වැඩේ පාවා දීලා අවධානය කනට යනවනම් එතකොට ඇහි නිමාව දැකීම බලන්න පුළුවන් ඇහි වගේ විවෘත වුණාට පස්සේ විතරයි රූප ආරම්මණය මුලිච්ච වෙන්නේ එතකොට ඒ රූප ආරම්මණය මුලිච්ච වෙන තැන සහ ඒක ගෙවෙන තැන බලන්න පුළුවන් එහෙම නැත්නම් ඇහැට විඥානේ ඇවිල්ලා කෘත්‍ය ඉවර කරලා යන තැන විඥානේ පැත්ත බලන්න පුළුවන් ඊට පස්සේ ස්පර්ශය ඇති වෙනවා නම් වේදනාව ඇති වෙනවා ඒක එකක් බලන්න පුළුවන් ඒක මූල ධර්මානුකූලව පේන ඔය පහම එක සැරේ පේන්නේ නැහැ. එක එක වෙලාවට පේන්නේ එක්ක ඇහ ගැන බහු අවධානයෙන් හිටියොත් පේනවා. නිතරම ඇහෙන්නේ වේ වැඩ ගන්න. අපි කණෙන් වැඩ ගන්න වලට ඇහ වැඩ කරන්නේ නැහැ. නාසයේ දිව වැඩ කරනකොට ඇහ වැඩ කරන්නේ නැහැ. එතකොට ඇහ ඇවිල්ලා යන වෙලාවක් තියෙනවා.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 මම මේක බලනවා කියලා ගිය ගමම්ම සම්පූර්ණ අවුල් වෙනවා. සම්පූර්ණ මේක අනාකූල ප්‍රවාහය ආකූල වෙනවා. ඒ නිසා වෙන වෙලාවේදී ඒ දේ අවස්ථා වාසිය ගන්න එක විතරයි යෝගාවචරය කරන්න පුළුවන්. ප්‍රශ්න ඉවරයි හැමදේම. අද අපි විනාඩි 10කට කලින් අතර වුණා. විනාඩි 10ක් නෙමෙයි.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 that is not the singular question. That is what I am asking that your question is completely different. So phrase the question, then I can answer. What is your question? Yes, when you get to that second stage... It is an example there.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 Yeah, that is something different, deviation. So we can come, come up to that, but our main topic was on the sudden death, the momentary death. Yeah, the thoughts come, I mean, the thoughts come. sometimes thoughts come which we don't like.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 It, it come and prick you. It gives its, its a uh, uh, rupa, its vedana, its whatever maybe, whatever. And just see the disappearing part, no choice. No us. And if you are not looking at it, you are fooled.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 සියලු දෙනාටම තෙරුවන් සරණයි.